කරන්න කියලා මුනිවරයෙක් ආවා. ඒකට මගේ ගුරු මට්ටමින් ඉන්නේ. මම එයාට වඩා රෑන් එකක් පල්ලෙයා. මගෙන් එයාට පසඟ පිටව ඉඳලා ස්වාමිනිය වහන්සේ දෙකලා යන්නේ. මම හිතාගත්තා පාත්‍රේ ගල් තුනක් කියලාමයි තියෙන්නේ. ඒක උඩින් කියලා වතුර ටිකක් දාලා මම අවුලාගත්ත වේලිච්ච මුල් තියෙන අමු මුල් කඩන්නේ. එතකොට ගස්වලට ඒක අනතුරයි. ඒක පව්. වේලිච්ච මුල් අර මේකට කරපෑම් පොඩි පොඩි ඒවා පොඩියට නියපල තියෙන තැන් තැන්. ඒකෙන් ගුඩියක් අරගෙන ඒකට දාලා. ලක් කරනකොට පොඩි පොඩි කෝටු කැලි තියෙන ලොකු ධර්මක පුංචි පුංචි කැලි දාලා අවුලවල ලාවට පොඩ්ඩක් නිදර කියනවා කුප්පිලාම් කාලක් ගියා භාගයක් ගියා එකක් ගියා දෙකක් ගියා සත්‍යෙන් මම දිගටම වැඩ මම දරකෝපි දානවා ඒ තුනකට විතර කික් වෙනකොට මිනිවරයා මට කතා කළා ස්වාමීනි ඔකල්ල වැඩිසි කරලා දාන්න ගිලම්පසත් ඕන්න මොකවත් ඕන්නේ මේ ගිලම්පස නිසා බලන්න අපේ වැඩවල ඔක්කොම අවුල්නේ මෙතන. මොකවත් කතා කරගන්නවත් වෙලාවක් නෙමෙයි කොයිද ඉතින් ගිලම්පස එකක් පටලලා කියලා හොඳටම තරහාලු. සම්දන්නේ. ඒ අමට වඩා ඒක රෑන්ක් එකෙන් වැඩි. වැඩි තිබාවට ගරු කරන්නේ. බැලලා බැලලා බස් කියලා කිව්වා මට කියන කමටහන තියෙනවා දෙන්න මම මේ මට යන්න ඕනේ මෙතන ඉඳගෙන ගිලම්පත දිදී මෙතන ඉන්න බෑ කියලා යාට හොඳට මීටරේ පැනලා ඇයි මං කරන කෝලම් වැඩ යාට දරා ගන්න බෑ පොඩි පොඩි කෝටු කෑලි කීතියි ඉමිනිමින් කුඹනවා පොඩ්ඩක් ඇවුලන ඇවුලනකොට හරි සන්තෝෂයක දිහා බලාගෙන ඉන්න එයා මා දිහා හොඳට බලාගෙන ඉන්න මෝවාගේ මෝඩේ කොන්දට දර දාලා මේක අවුලවන්න එපායි කෝටු කෑලි දලා මේක ගිලා එක පොඩ පොඩ මීටරේ තිබිලා තිබිලා තිබිලා තිබිලා මීටරේ පැන්න. පැනලා ඉවරලා මට මොනාර දෙයක් කියනවනම් කියලා දෙන්න. විසිවරයා කිව්වා මං හම්බෙන්න කියලා ඔයා සර්මගේ මුණුබුරාින්ද ඔයා ළඟ මේකින් මොනාර දෙයක් ගන්න කියලා කිව්වේ. ඒකයි මං ආවේ. ඉක්මනට කියන දෙයක් කියන්න කියලා. ඊට පස්සේ මේ වෙනකොට කියලා ඉවරයි. මේ වෙනකොටත් වහන්සේට මම පණිවිඩය කියලා ඉවරයි. මට ඉඳ ගන්න කිව්වා. ඉඳ ගන්න. මොනවද කියපු පණිවිඩය? බලාපොරොත්තු තියෙන මේ ලෝකයේ හැම දෙයක් තුලින්ම ප්‍රමාදයක් තියෙනවා. මේ ලෝකයේ යමක් බලාපොරොත්තු වුණොත් ඒ බලාපොරොත්තු නිසා අපේ ගමන නවතිනවා. කාන්තාවක් ඉරේ බලාපොරොත්තු වෙලා බලන්න එයාට භාවනාවට වෙලාවක් නෑ. ඇයි එයාට කන්න බොන්න දෙන්නේ? දරුවෝ පිළිබඳ බලාපොරොත්තු වෙන්න ඒ කටේ පෝසත් කරවන්න ඒ කටේ ජීවත් කරවන්න ජීවිත කාලෙම කැප කරන්න රැකියාවේ බලාපොරොත්තුත් වෙලා බලන්න 55 වෙනකම් යට වෙන මොකවත් කරන්න බැරි පංචකාමයන් පිනවන්න බලාපොරොත්තු වෙන්න මේ ධර්මය අවබෝධ කරන්න කාලෙම තියෙනවා දැන් ගිලම්පසට බලාපොරොත්තුවක් ඇති වුණානේ ඒකයි අර පැය තුනක් ඉන්න බැරි වුණේ බලාපොරොත්තු නිසා තමයි මේ හැම දුකක්ම වේදනාව බලාපොරොත්තු නෑ නෑ මං ආවේ කමටන් ගන්න ගිලම්පස ඕනේ නැහැ කිව්වනම් මම මේ කමටහන වෙන ක්‍රමයකින් දෙනවා. බලාපොරොත්තු තාම තියෙන නිසා තමයි වහන්සේ මුනිවරයාගෙන් එහාට යන්නේ නැත්තේ. මේ බලාපොරොත්තු කැඩිච්ච දවසක බලාපොරොත්තු රහිත වූ සිතක් පාළ වෙච්ච දවසක දරණේ ප්‍රශ්නයක්වත් නෑ. හැමදේම අපට ලැබිලා මේ බලාපොරොත්තු නිසා මේ හැම දෙයක්ම දුකක් වෙලා තියෙන කියලා ඇය විතර කතා කළේක පැහැදිලි කළාම මට හරියට ලැජ්ජායි තුනා ඊට ගොඩාක් සන්තෝෂ වුණා. මාසයක් යනකොට මාසයක් යනකොට මම රිසි මට්ටමට ගිහිල්ලා එයා ඊට පස්සේ මට පත් කඩේලලා වදිනවා. ලකිනා ස්වාමීන් මන් දැනගත්තා. අද වහන්සේට වැඳින්න ලැබිච්ච අවස්ථාව පිළිබඳව මම ගොඩාක් සතුටු වෙනවා. අවස්ථාව ඔබ වහන්සේ මට වැන්දා. ඔබ වහන්සේ විශ්වාසයෙන් මට අවස්ථාවක් දුන්නේ ගැන මට ගොඩාක් ආඩම්බරයි කියලා නැවත වැන්න. පාරක් වැදලෝම කියලා නැවතත් ඒ මේ කාරණා මොන් කියන්නේ කියලා බැලුවොත් මේ ලෝකේ ගොඩාක් දේවල් ඒ යම් යම් බලාපොරොත්තු